あ චනෙක්ඛම්මේන අරියානියන්ති කාමච්ඡන්தோ අරියාණං නියානාවරණං තේන ච කාමච්ඡන්දේන නිවිතන්තා අරියාණං නියානං නප්පජානන්ති තේ කාමච්ඡන්தோ අරියාණං නියානවරණන්ති පින්වත්නි අදත් පොය ධර්ම දේශනා වශයෙන් පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳව අමුතුවෙන් කරුණ කියා දෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ නිතර බණ අහන ඒ වගේම ප්‍රතිපත්ති ධර්මයන් පුරන පිරිසක් හැමදෙනාම ඊට හොඳින් ධර්ම ශ්‍රවණේ කරලා ඒ ධර්මයට අනුව පිළිපදලා තමන්ගේ ශීල භාවනාදී ගුණ වැඩි දියුණු කරගෙන ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්නට ඕන. සරියුත් මහ රහතන් වහන්සේ පංච නීවරණයන් පිළිබඳ කරන ලද දේශනයක් තමයි අද විස්තර කර දීමට බලාපොරොත්තු වෙන්නේ අපි නිතරම බණ කියනකොට මේ පංච නීවරණයන් පිළිබඳව ප්‍රකාශ කරනම නමුත් ඒවා විස්තර කර දීමට කාලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රාවකයන්ට ඒ පිළිබඳව යම්කසේ අවබෝධයක් ලබා ගැනීමට යම්කිසි ප්‍රමාණයකින් විස්තර කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. ධම්සෙනෙවි සරියොත් මහ රහතන් වහන්සේ වදාළ දේශනයක් මේක උන්වහන්සේ මේ විදිහට දේශනා කරන නෙක්ඛම්මං අරියාණං නීයාණං තේනච නෙක්ඛම්මේන අරියා නීයං ඒ නෛෂ්ක්‍රම්‍යය ආර්යයන්ගේ නීයාණ ධර්මය නෛර්යාන ධර්මයක් කියන්නේ නිවනට පමුණුවන ධර්ම. කාමච්ඡන්தோ අරියාණං නීයානාවරණ. කාමච්ඡන්දය කියන එක ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. සේනච කාමච්ඡන්දේන නිවුතත්තා ඒ කාමච්ඡන්දයෙන් වැසුන බැවින් අරියාණං නීයාණං ආර්යයන්ගේ නිවනට පැමිණීම නිවන් මඟ නප්පජානන්තේති නොදනිත් නොයි කාමච්ඡන්தோ අරියාණං නියාමනාවරණ කාමච්ඡන්දය ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම මේ මාත්‍රකා පාඨයේ සරල තේරුමයි අපි ඒ ගැන තා ටිකක් තේරුම් ගන්නට ඕන. නෙක්ඛම්මං අරියාණං නීයාන මේ නෛෂ්ක්‍රම්‍යය ආර්යයන්ගේ නීයාන ධර්මයක් නීයාන ධර්මයක් කියන්නේ ආර්යයෝ නිවනට පමනෝන ධර්ම. ඉතින් මේ නෛෂ්ක්‍රම්‍ය නිසා තමයි ආර්යයෝ නිවනට පැමිණෙන්නේ. මොකද්ද මේ නෛෂ්ක්‍රම්‍ය කියන්නේ? මේකේ නොඑක් අර්ථ තියෙනවා පැවිදි වීමට කියනවා මහාන වෙනයකට නෛෂ්ක්‍රම්‍ය මොකද පංචකාම සම්පත්තියෙන් අතහැරලා ඒවට පිටුපහල තමයි පැවිදි වෙන්නේ. ඒවෙන් වෙන් වෙනවා. ඒ වගේම ප්‍රථම ධානයටත් කියනවා නෛෂ්ක්‍රම්‍ය කියලා. ප්‍රථම ධානයේදී නීවරණයන්ගෙන් වෙන් වෙනවා. නිවනටත් කියනවා නයිස්ක්‍රම්‍ය නිවනදී සියලු සංකත ධර්මයන්ගෙන් හේතුඵල ධර්මයන්ගෙන් වෙන් වෙනවා. විදර්ශනාවටත් කියනවා නයිස්ක්‍රම්‍ය කියලා. නিত্য සුඛ සුභ ආදී මේ දෘෂ්ටියෙන් වැරදි කල්පනාවන්ගෙන් වෙන්නේ. සියලු කුසල ධර්මයන්ටත් කියනවා නයිස්ක්‍රම්‍ය. අකුසල ධර්මයන්ගෙන් වෙන්නේ. මේ විදිහට අර්ථ ගණනාවක් තියෙනවා ප්‍රධාන වශයෙන් අපි මෙතෙන්දි ගන්නේ මේ පංචකාමයන්ගෙන් වෙන්වීම ඒවට පිටපාන යාම තමයි නයිස්ක්‍රමය. එතකොට මේ සියලුම ආර්යයෝ පංචකාමයන්ට පිටුපාලා ඒවා අතහැර දමලා ඒ මග ගිහිල්ලා තමයි නිවනට පැමිණෙනවා. ඒකයි නයිස් ක්‍රම්‍යය ආර්යයන් නිවනට පමුණවන ධර්මයක් කියලා සඳහන් කරනවා. අපේ සිද්ධාර්ථ කුමාරය ඒ වගේම බෝධිසත්ව කාලේ ඕනතරම් නයිස් ක්‍රම්‍යය යෙදුණම කහදේව රජුරු ආදී අය මේ බුද්ධ ශාසනයේදීම ශ්‍රාවකය හැමදෙනාම මේ නෛෂ්ක්‍රම්‍යයට බැහැලා තමයි නිවනට පැමිණෙන්නේ. ඒ නිසා නෛෂ්ක්‍රම්‍ය කාමයන්ට පිටුපාල පංචකාමයන් අත්තර දමා යාම ආර්යයන්ගේ නිවනට මඟ නිවනට පමුණුවන ධර්මයක් කියලා තමයි මේ දේශනා කර. ඊළඟට වදාරනවා කාමච්ඡන්ද අරියාණං නීයානාමරණ මේ කාමච්ඡන්දය ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. දැන් නෛෂ්ක්‍රම්‍ය කියන්නේ කාමයන්ට කාමච්ඡන්දේ අතහැර දමලා යාම ඒවට පිටුපාන යාම කියනවා. එතකොට ඒක ආර්යයන්ගේ නීයාන මාර්ගයක් නිමනට පමුණුවන ධර්මයක්. කාමච්ඡන්දය ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. ඒ කාමච්ඡන්දයෙන් වැසුණහම නිවනට පැමිණෙන්න බැරුව යනවා. අපි බලමු මොකද්ද මේ කාමච්ඡන්දය කියන්නේ? කාමච්ඡන්දය කියන්නේ ඒ කාමයන් පිළිබඳව තිබෙන්නා වූ ආශාව. වස්තුකාම ක්ලේශකාම කියලා මේක දෙකට බෙදෙනවා. වස්තුකාම කියලා කියන්නේ මේ ලෝකේ තියෙන සේරම දේවල්. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක මේවා තියෙන ධ්‍යාන මාර්ගඵල නිවන් අරුණහම සේරම වස්තුකාම තමයි කාමවත්. ඒ කාමවස්තුන් පිළිබඳව තිබෙන ආශාව තමයි වස්තුකාම ක්ලේශකාම කියලා. එකට කාමවස්තුන් පිළිබඳව තිබෙන ආශාව තමයි ක්ලේශකාම. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ හරියට විචිතුරු දේවල් තියෙනවා. නමුත් ඒවා කාම කියලා කියන්න බෑ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ ඒ කාම වස්තුන් පිළිබඳව තිබෙන සංකල්පනාව තමයි මේ සත්වයාට කාමය කියන්නේ. චිත්තන්ත චිත්‍රානි තතේව ලෝක. මේ ලෝක විසිතුරු දේවල් හැමදාම පවතිනවා. අතෙත්ත දේරා පජහන්ත චන්ද ඥානවන්තයෝ ඒ කාමවස්තුන් පිළිබඳව තිබෙන ඡන්දය ආශාව අතහරිනවා. ඒ කාමවස්තුන් අපට අතහරින්න බෑ. කාමවස්තුන් විනාශ කළාට කාමච්ඡන්දය ඇරෙන්නේ නැහැ. කාමවස්තුන් පිරිසිඳ දත යුතුය. ඊළඟට ඒ කාමවස්තුන් පිළිබඳව තිබෙන ආශාව ක්ලේශකාමය ඒක ප්‍රහාණය කළ යුතුයි. මේ காரணා දෙකෙන් ඒක තේරුම් ගන්න පුළුවන්. වස්තුකාම ප්‍රහාණය කරන්න බෑ පිරිසිඳ දැනගන්න ඕන හොඳට අවබෝධ කරගන්න ඕනේ පිළිබඳ. ප්‍රාණය කරන්න තියෙන්නේ ක්ලේශකාමය තමයි. මේ වස්තුකාමයන් පිළිබඳව තිබෙන ආශාව තමයි ප්‍රහාණය කරන්නට කියලා. ඉතින් මෙන්න මේ වස්තුකාමයන් පිළිබඳව තිබෙන කැමැත්ත ආශාව තමයි කාමච්ඡන්දය කියන්නේ. කොට කාමච්ඡන්දෝ අරියාණං නීයානාවරණ. ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්මයක් තමයි කාමච්ඡන්දය. මේ කාමච්ඡන්දේ ආදී නීවරණ පහක් තියෙනවා. බෞද්ධයෝ නිතරම අහන කනට වැටෙන ධර්ම තමයි මේ පංච නීවරණ. මේවා මොකද කරන්නේ? නිවන ආදිය ආවරණය කරන මේක තියෙනවා අර්ථ කීපයක් මේ කාමච්ඡන්දාදී නීවරණ හිතේ වඩුණහම නිවන ආමරණය කරනවා දැන් ගොවියෙක් භෝග කරලා හිටන් හේනක් හෝ කරලා වටේටම කටු වැට බඳින මොකද මේ සතුන්ට එන්න බැරි වෙන්න ආවරණය කරන. ඒ වගේ මේ කාමච්ඡන්දාදී නීවරණ හිතේ වැටකොටු බැඳා වගේ කුසල ධර්මයන්ට ධාන මාර්ගඵල ධම්මයන්ට එන්න දෙන්නේ වලක්. මේ වලක්වනවා කියන ආරක ආවරණය කරනවා කියන ආරක ඊළඟට වළක්වනවා කියන අර්ථයකුත් තියෙනවා. දැන් ඔය ආරක්ෂක මුරපලක් වාගේ තැනකදී යන්න දෙන්නේ කාටවත් වළක්වනවා. ඒ වළක්වනවා කියන අර්ථයත් මෙතන තියෙනවා. මේ කාමච්ඡන්දාදී නීවරණ හිතේ මුරපුලක් දාලා වගේ කුසල ධර්මයන්ට ධාන මාර්ගඵල ධර්මයන්ට උපදින්න දෙන්න වළක්වා. ඒ වගේම වසාදානවා කියන අර්ථයක් තියෙනවා. දැන් ගේක දොර ජනෙල් ඔක්කොම වහලා යතුරු දැම්මහම කාටවත් යන්න බෑ. ආසනයක ගේට්ටු ආදී වසා දැම්මහම යන්නට බෑ. පුරාණ කාලයේ හැටියට නුවර දොරටුව වැහුවාම කාටවත් නුවරට ඇතුල් වෙන්න බෑ. අන්නේ වගේ මේ කාමච්ඡන්දාදී නීවරණ හිතේ දොර යතුරු දාන වහලවක් කුසල ධර්මයන්ට ඒ වගේම ධ්‍යාන මාර්ගඵල ධර්මයන්ට පහළ වෙන්නට දෙන්නේ නැහැ. මෙන්න මේක තමයි මේ කාමච්ඡන්ද ආදී තියෙන අරතන මෙහිදී වදාළ සරියුත් මහ රහතන් වහන්සේ කාමච්ඡන්தோ නීයානාවරණං නිවනට ආවරණය කරන ධර්ම. එතකොට මේ රූප ශබ්ද ගන්ධ ආදී පංචකාමයන් පිළිබඳව තිබෙන ආශාව ක්ලේශකාමය නිවන ආවරණය කරන ධ්‍යාන මාර්ගඵල ආවරණය කරන ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා. මේවා ප්‍රහාණය කරගන්නේ කොහොමද ආදී විස්තර බොහෝම තියෙනවා. ඒවා කියා දෙන්නට කාලයක් ගන්නට අමාරුයි. බුදුරජාණන් වහන්සේ මේ කාමච්ඡන්දය ණයක් ගත්තා වගේ කියලා දේශනා ණයකට උපමා කළා කියලා. දැන් කාගෙන් හරි ණයක් අරගෙන හිටන් ඒ ණය මුදල වියදම් කළා ඉවර වෙනවා. එතකොට ණය හිමියාට බැඳිලා ඒ ණයකාරය ඇවිල්ලා මොනවා කිව්වත් බැන්නත් අසභ්‍ය වචන කිව්වත් ඉවසා ගන්නට ඕන. මොකද ඒකට හේතුව මේ ණය අරගෙන තියෙන ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාමයන්ට බැඳුනහම හරියට අය ණයගත්ත බුද්ධලයා වගේ කොච්චර අඩන්තේත්තම් කළත් අතහැර දමන්නේ නැහැ. දැන් නිදසුණක් වශයෙන් අපි ගත්තාම ඇතම් ස්වාමිවරු භාර්යාවට හරියට ගහනවා බනිනවා අඩත්තේත්තම් ඒ වුණාට යන්නේ නැහැ අතහැරලා මේ ණයගත්තා වාගේ කාමයන්ට බැඳෙයි. සමහර භාර්යාමරු ස්වාමියාට හරියට කරදර කම්කටොළු ගෙන දෙනවා. නමුත් අතහැරලා යන්නේ නැහැ. මොකද හේතුව අර ණයගත්තා වාගේ බැඳිලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාමච්ඡන්දය ණයක් වගේ කියලා තමයි දේශනා කරවදා. එතකොට මේ කාමච්ඡන්දය නිවන ආවරණය කරන ධර්මයි. ඒකට විරුද්ධ වූ නෛෂ්ක්‍රම්‍යය නිමනට පමුණුවන ධර්මය නෛෂ්ක්‍රම්‍යයෙන් නිවනට පමුණවමනම කාමච්ඡන්දයෙන් නිවන ආවරණය කරයි. එතකොට අපට નિરાයාසයෙන්ම පෙනෙනවා මේ නිවන අවබෝධ කර ගැනීමට මේ කාමච්ඡන්දය දුරු කළ යුතු බව ප්‍රහාණය කළ යුතුයි. සමාධි භාවනා කිරීමෙන් ඒක ප්‍රහාණය කරන්නට පුළුවන්. ඊළඟට අපි බලමු අනික් නීවරණේ පිළිබඳ. අභ්‍යාපාදෝ අරියාණං නීයාණං තේනච අභ්‍යාපාදේන අරියා නීයං අව්‍යාපාදේ අරියන් ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්මය. ඒ අව්‍යාපාදේ නිසා ආර්යයෝ නිවනට පැමිණෙන. ව්‍යාපාදෝ අරියාණං නීයාණං වරණං ව්‍යාපාදේ කියන එක ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. තේනච ව්‍යාපාදේන නිවතත්තා අරියාණං නීයාණං නප්පජානಂತಿ ව්‍යාපාදෝ අරියාණං නීයාණාබර ඒ ව්‍යාපාදයෙන් වැසුන බැවින් ආර්යයන්ගේ මේ නිවන නිවන් මඟ නොදනිච්චනාරතයෙන් ව්‍යාපාදය නීයානාවරණ ධර්මයක් නිවන ආවරණය කරන ධර්මයක් කියලා මේ දේශනාවේ තියෙනවා අව්‍යාපාදෝ අරියාණං නීයාණං අව්‍යාපාදෝ එතකොට අව්‍යාපාදයයි ව්‍යාපාදයයි. අව්‍යාපාදය කියන්නේ ව්‍යාපාදේ නැති බව තමයි. ඒ ව්‍යාපාදය කියන්නේ හිත නරක් වීම. ව්‍යංජනයක් පිළුණුනා වගේ නරක් වීම තමයි ව්‍යාපාදය. ඒක වැඩි දියුණු වුණාම ක්‍රෝධය, වෛරය, මද්ද වෛරය ආදී වශයෙන් එහාට ඉතින් මේ නීවරණයන් දේශනා කරන තැන්වල වැඩි වශයෙන් භාවනා යෝගීන්ගේ හැටියට තමයි දේශනා කරන්නේ. ඉතින් භාවනා කරන අයට අර තියෙන ක්‍රෝධය, වෛරය, බද්ධ වෛරය ආදී දේවල් ඇති වෙන්න බෑ. හිතේ නුරුස්නා ගතිය. නොයවසලිමත් ගතිය වගේ ඇති අන්න ඒක තමයි අපිට ව්‍යාපාදයේ හැටියට ගන්නට පුළුවන්. ඒකේ අනිත් පැත්ත තමයි අව්‍යාපාදේ කියන්නේ. අව්‍යාපාදය කියන්නේ ව්‍යාපාදේ නැතිකම. හැබැයි මෛත්‍රිය තමයි භජනය කරන්නේ. නමුත් අව්‍යාපාදය කියන්නේ මෛත්‍රියයි කියලා කෙලින්ම අපට කියන්න අමාරුයි. දැන් මෛත්‍රියයි අව්‍යාපාදයයි ඒ දෙකේ තේරුමේ පොඩි වෙනසක් තියෙනවා. දැන් අපට තියෙනවා චාරිත්‍ර සීල වාරිත්‍ර සීල කියලා දෙකක්. දැන් මෛත්‍රිය කියන එක චාරිත්‍ර සීල වාගේ කළ යුතු දෙයක්. අව්‍යාපාද කියන්නේ වාරිත්‍ර සීල වාගේ වලකින නොකළ යුතු දේවල්. ඒ නිසා ව්‍යාපාද නොකිරීම තමයි අව්‍යාපාදය කියලා කියන්නේ. මෛත්‍රී පැත්ත තමයි භජනය කරන්නේ. නමුත් අපට අව්‍යාපාදයට කෙලින්ම මෛත්‍රිය කියන්න බෑ. ව්‍යාපාද නොකිරීම අව්‍යාපාද මෛත්‍රිය කියන එක ක්‍රියාකාරීත්වය සත්‍යයන්ට මෛත්‍රිය වඩන එක අව්‍යාපාදය කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඉතින් කොහම වුණත් මේ අව්‍යාපාදයේ ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්ම. ඒකේ අනිත් පැත්ත තමයි ව්‍යාපාද. හිත නරක් වීම, හිත දෝෂ්‍ය වීම, ණයසිලිමත් ගතිය, නුරුස්නා ගතිය ආදී වශයෙන් මේ භාවනා කරන අයට මේවා පැමිණෙනවා. භාවනා කරන අය නම් එතනින් ඒක පාලනය කරගන්න. සාමාන්‍යයට ආවහම පාලනය කරගත්තේ නැතිනම් ක්‍රෝධේ වෛරේ බද්ධ වෛරේ ආදී වශයෙන් වර්ධනය වෙනවා. ඒකට ව්‍යාපාදේ කියන්නේ හිත නරක් වීම. හිත දෝෂයේම කියන්නේ. ඒක ද්වේෂ මූලික එකක්. දැන් කාමච්ඡන්දය ඇති වෙන්නේ ප්‍රිය මනාප අරමුණු වල ව්‍යාපාදේ ඇති වෙන්නේ අප්‍රිය අමනාප අරමුණු වල ගැටුණාම එතෙන් ව්‍යාපාදය නිමනට යාම වළක්වන ධර්මයක් අර කලින් කියා දුන්නා මේක නිවන ආවරණය කරනවා නිවනට යන්න නදී වළක්වනවා ඒ වගේම දොරටුවක් වසා ධම්ම වාගේ හිත වසා දමනවා මෙන්න මේ අරතෝලින් නීවරණ කියලා කියනවා. ඒකට මේ ව්‍යාපාදය කියන එක නීවරණය. නිතරම අප්‍රිය අරමුණු වල ගැටීමේදී තමයි ව්‍යාපාදේ ඇති වෙන්නේ. දැන් ප්‍රියමනාප අරමුණු වලදී කාමච්ඡන්දය ඇති වෙන්නේ අප්‍රිය අමනාප අරමුණු හමු වුණාම තමයි ව්‍යාපාදේ ඇති වෙන්නේ. ඒවා වළක්වා ගන්න හැටි ප්‍රහාණය කර ගන්න හැටි දීර්ඝ විස්තර තියෙනවා දේශනාව. නමුත් මේ වගේ ධර්ම දේශනාවකදී ඒ හැම එකක්ම කියා දෙන්නට පුළුවන් කමක් නැහැ. එකට ව්‍යාපාද නීවරණය ආර්යයන්ගේ නිවන ආවරණය කරගන්න. අව්‍යාපාදය කියන එක ආර්යයන් නිවනට පමුණෝන. ඒ ව්‍යාපාදය ආර්යයන්ගේ නිවන ආවරණය කරන නිසා එම ව්‍යාපාදයට නීයානාමරණ ධර්මයක් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ නීවරණ ධර්මයන් පිළිබඳව හැම එකකටම උපමා දේශනා ඒ ව්‍යාපාදේ කියන එක ඒ නීවරණය චිත්ත රෝගියෙක් වාගේ කියලා දේශනා කළා. දැන් පිට අධික වෙලා කුෂ්ඨ රෝගේ හැදුනා. කොයිතරම් මිහිරි ආහාර පාන දුන්නත් ඒව අනුභව කරලා තිත්කයි කියලා එක්ක වමනේ කරනවා. මේ අනික් අය ගන්න හොඳ මිහිරි ආහාර පාන. දැන් ඔහුට හැදිලා තියෙන මේ පිත් රෝගය නිසා ඉතා මිහිරි ආහාර පාන වුණත් චිත්ත රසයේ වශයෙන් තමයි දැනෙන්නේ. ඒ නිසා ඊවතට දානවා සමහර විට වමනී කරලා දානවා චිත්තයි. අනේ ඒ වගේ මේ ව්‍යාපාදේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒක තේරුම් ගන්න මෙහෙමයි. දැන් ආචාර්ය උපාධ්‍යායවරු ඒ වගේම මව්පිය ගුරුවරු අනෙක් ලාභාල අයට අවමාද අනුශාසනා කරනවා. ඒ වැඩිහිටි අය හොඳට අධ්‍යක්ෂයෙන් ඇති බොහෝ දුරට ඉදිරි අනාගතේ පේන අය. ඒ අය මේ මේ විදිහට කරන්න මේ මේව කරන්න එපා ආදී වශයෙන් නිතර අවවාද අනුශාසනා කරනවා. දැන් මේ අවවාද අනුශාසනා ලැබීම කියන එක තමන්ගේ ජීවිතය සාර්ථක වීමට හේතු වන කාරණා. ඒක මිහිරි දෙයක් තමයි අවවාද අනුශාසනා ලැබෙනවා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන් ගුරුවරුන්ගෙන් දෙමාපිය ආදීන්ගෙන් අවවාද අනුශාසන නොලැබුණාම තමයි අපේ ජීවිතය අසාර්ථක වෙන්නේ. ලැබෙනවා නම් ඒක ඉතා හොඳේ. නමුත් මේ ව්‍යාපාද තියෙන එක්කෙනාට අවවාද අනුශාසනා කළාම පිළිගන්නේ. තමන්ගේ ජීවිතයේ සාර්ථක වෙන මේ ඉතා මිහිරි අවවාද අනුශාසනා ඔහුට හිතෙන්නේ Tamanට විරුද්ධකම් කරනවා මටත් අවවාද කරන්න එනවද කියලා හිතන් සමහර විට කිපිලා හිතන් අනික් අයටත් දොස් පරස් කියනවා ඒ අවවාද පිළිගන්නේ මෙන්න මේ காரணා නිසා මේ ව්‍යාපාදයේ කියන එක චිත්ත රෝගියෙක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට අව්‍යාපාදේ ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්මය ව්‍යාපාදේ ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්මය මේ ආර්යයන්ගේ කියන්නේ සාමාන්‍ය දේශනාවක් හැම දිනාටම නිවන පමණකුත් නෙමෙයි. ලෞකික කුසල ධර්මයන් පවා ඒව ආවරණය කරන. ධ්‍යාන සමාපatti ඒවත් ආවරණය කරන. ඔය දෙවෙනි නීවරණය. ඊළඟට වදාරනවා ආලෝක සංඥා අරියාණං නීයාණං තේන මෙද්දං අරියාණං නියානාවරණ මේ ආලෝක සංඥාව ආර්යයන්ගේ නියානාවරණ එන් වෙන් වෙන ධර්මයක් නිවනට පමුණුවන ධර්මයක් ඒකේ අනිත් පැත්ත තමයි සේන මිද්ධං අරියාණං නීයානාව. සේන මිද්ධය ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. නීවරණයන් පිළිබඳව සලකා බලනකොට තුන්වෙනි නීවරණය තමයි සීන මිද්ද කියන්නේ. ඒකට විරුද්ධ ධර්මයේ තමයි ආලෝක සංඥා. මේ දේශනාවේ පමණක් නෙවෙයි. බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල මේ තීන මිද්දේට විරුද්ධ ධර්මය ආලෝක සංඥාව හැටියට දේශනා කරනවා. දැන් අපට ඇස් දෙක පියාගත්තාම ඝන අඳුරයි. නිින්ද යන. ආලෝකයේ තියෙනකොට ඇස් දෙක අරන ආලෝක දිහා බලනකොට ඒ නිදිමත අඩු වෙලා යනවා. දැන් දහවල් කාලේට හොඳට ආලෝකය තියෙනවා. නිදෙමත ආඩුයි. රාත්‍රී කාලයට ආලෝකය නැයි නිසා නිදිමත වැඩි. මේ ආලෝකය තේන මිද්දයට විරුද්ධ ධර්මයක්. ඉතින් සමහර විට අපට නිදිමත තියෙන වෙලාවක එළියට බහැලා අහස දිහා බලලා වටපිට බලනකොට අර නිදිමත ගතිය අඩු වෙනවා. මොකද තීන මිද්දේට විරුද්ධ ධර්මය තමයි ආලෝක සංඥා. එතකොට ආලෝක සංඥාව ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්මය. තේන මිද්ධය ආර්යයන්ගේ නිවන ආවරණය කරන තේන මිද්ද තේන මිද්ද කියලා කියන්නේ හිත කය අකර්මණ්‍ය කියලා. හිතේ කයේ අකර්මණ්‍ය ගතියට කියනවා තේන මිද්ද කියලා. චිත්ත චෛතසිකයන්ගේ අකර්මණ්‍ය බව. ඒ අකර්මණ්‍ය භවයේ ප්‍රතිඵලය තමයි උදාසීන ගම නිදිබර ගතිය ඇලිමැලි ගති කම්මැලි ගති මේ තීන මිද්දයේ ප්‍රතිඵලයක් තමයි තීන මිද්ද කියන්නේ හිත කය අකර්මෙන්න ගතිය වැඩකට යදවන්නට බෑ. තීන මිද්දේ හේතු කොටගෙන හිත මොනම වැඩකටවත් යොදවන්න බෑ අකර්මණ්ඩ. යම් කටයුත්තකට භාවනාවකට මොනම දෙයකටවත් යොදවන්න බෑ අකර්මණ්ඩ. අන්නේ හිතේ කයේ අකර්මණ්‍ය ගතිය තමයි තේන මෙද්ද කියලා කියනවා. ඒ අකර්මණ්‍ය ගතියේ ප්‍රතිඵල තමයි උදාසීනකම, කම්මැලිකම, නිදිබර ගතිය, වැඩකට යොදන්න බැරි ගතිය මේ ඔක්කොම අර තීන මිද්දේ ප්‍රතිඵල තමයි. සමාධි දර්ශනා භාවනා කරන කෙනෙකුට වුණත් මේ තේන මිද්දේ ආවහම මොනම භාවනාවක්වත් කරන්න සිත අකර්මයි. ඒ නිසා මේ තේන මිද්දය ආර්යංගේ නිවන ආවරණය කරනවා. දැන් මෙහිදී වදාලේ මේ තේන මිද්දයට විරුද්ධ ධර්මයේ ආලෝක සංඥාව බව. තවත් බොහෝ කාරණා තියෙනවා ඒක දුරු කර ගැනීමට ඒවා කියා දෙන්නට කාලේ නෙබේ. හොඳට ධෛර්යය උත්සාහවන්ත වුණාම මේ ආලෝක සංඥා ආදියෙන් තේන මිද්දය මර්ධනය කරගන්නට පුළුවන්. එකට මේ තේන මිද්දේ ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්මයක් ආලෝක සංඥාවයකට විරුද්ධයක ආර්යයන් නිවනට පමුණුවන ධර්මයක් ඇටියට දේශනා මේ තේන මිද්දය හිරගයක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ උපමාවට දේශනා කළා නේ යම්කිසි කෙනෙක් යම්කිසි වරදකට හිරගට වැටිලා ඉන්න. දැන් මේ තනත්තා හෙට හිරගෙන් නිදහස් වෙනවා. අද තියෙනවා ගමේ හොඳට උත්සව ආර පැරණි කාලේ හැටියට නැකත්කලිය ආදී දේවල් එහෙම නැත්නම් ඔය සංගීත සංදර්ශන නාට්‍ය ආදී දේවල් උත්සව තියෙනවා ගාමේ. මේ කියන තැනත්ත දැන් හිරගේ හිරමැදුරේ ඉන්නේ. ඉතින් ගමේ අය මේ නටුම් ගම් බලලා ගීත අහලා නොයෙක් හැටියට පහවදා වර්ණනා කරනවා. ඒ නටුම් හොඳයි, ඒ ගීතය හොඳයි ආදී වශයෙන්. දැන් මේ තැනත්තත් නිහිරෙන් නිදහස් වෙලා පහවදා ගමට එන. ඉතින් මෙයා ඉදිරිපිට අනික් අය ඊය රාත්‍රියේ තිබෙච්ච මේ නටුන් ගයෙන් වල ලස්සන වර්ණනා කරනවා. මෙයා හිරගේ ඉඳලා ආපු නිසා දන්නේ නැහැ. ඒ නිසා නිස්සද්දෝනිකාය. ඒ වගේ මේ තේන මිද්දෙන් මැඩගත් සමහර කෙනෙක් බනහන්න ගියත් නින්දට වැටේ. භාවනා කරන්න ගියත් නින්දට වැටේ. වෙන මොනවා හරි පොද පූජා ආදී දෙයක් කරන්න ගියත් නින්දට වැටේ. ඉතින් බොහෝ දෙනා රාත්‍රියේ බණ අහලා ඒ ධර්ම දේශනය ගැන කතා වෙනවා. හොඳ ධර්ම දේශනයක් කළේ ඒ දේශකයන් වහන්සේ බොහොම හොඳයි ධර්ම දේශනාවත් බොහොම හොඳයි කියලා මේ බණ අහන්න ගියාය කතා කරනවා වර්ණනා කරනවා නමුත් මේ තැනත්තා නින්දට වැටිලා බණ ඇහුවේ නැහැ ඒ නිසා මෙයා නිස්සද්දේ නෑ දන්නේ බණට මොනවා කිව්වද කියලා මොනම තේරුමක්වත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ තීන මිද්දය කියන එක හිරගයක් වාගේ කියලා දේශනා එතකොට මේ තීන මිද්දේ ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්මයක් ආලෝක සංඥාව ආර්යයන් නිවනට පමුණුවන ධර්මයක් ඇටියට තමයි දේශනාව. ඊළඟට හතරවෙනි එක උද්ධච්ච කුක්කුච්ච කියන එක තමයි නීවරණය. ඒ උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණය ගැන මෙහෙම දේශනා කළා කියලා. අවික්ඛේපෝ අරියාණං නීයාණ තේනච අවික්ඛේපේන අරියා නීයන්ති උද්ධච්ඡං අරියාණං නීයානා වරණං ඔය විදිහට දේශනා කළා තියෙනවා සරියොත් මහරහතන් වහන්සේ. එතකොට අවික්ෂේපය ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්මය. උද්දච්චය ආර්යයන්ගේ නිවන ආමරණය කරන ධර්මය. මේ දේශනා පාඨයේ උද්දච්චය විතරයි සඳහන් වෙන්නේ නමුත් අපි ගන්න ඕන නිතරම උද්ධච්ච කුක්කුච්ච කියන දෙකම. අන්නේ ඒක නීවරණයක් මේ ආර්යයන්ගේ නිවන ආවරණය කරන ගන්න. එතකොට අවික්ෂේපය කියන එක ආර්යයන් නිවනට පමුණුවන දාන. අවික්ෂේපය කියන්නේ හිත විසිරී නොයාම කියන එක. උද්ධච්චය කොක්කොච්ච කියන්නේ හිත විසිරී යන. උද්ධච්චය කියන්නේ හිත විසිරී යන ගතිය. කොක්කොච්චය කියලා කියන්නේ තමන්ට කරගන්න බැරි වෙච්ච යහපත් හොඳ දේවල් පිළිබඳවත් තමන්ගෙන් වෙච්ච වරද පිළිබඳවත් පසුතැවිලි වෙන ගැටි. ඒකට තමයි කුක්කුච්ච කියලා කියන්නේ. උද්දච්ච කියන්නේ හිත විසිරී යන ගැටි. ඒකට අවික්ෂේපය කියලා කියන්නේ හිත විසිරී යන්නේ නැති ගැටි. වික්ෂේප කියලා කියනවා හිත විසිරී යන එකට හිත විසිරී නොයන එකට කියනවා අවික්ෂේප කියලා. විච්ඡිත්ත චිත්තෝ නේකග්ගෝ සද්ධම්මං පස්සති අපස්සමානෝ සද්ධම්මං දුක්ඛාන පරිමුච්ඡති අය දේශනාවේ තියෙනවා හිත විසිරී යන එකඟතාවයක් නැති එක්කෙනා සද්ධර්මයේ දකින්නේ නැහැ. විදර්ශනා ධ්‍යාන මාර්ගඵල ධර්ම එහු දකින්නේ නැහැ. අපස්සමානෝ සද්ධම්මං දුක්ඛාන පරිමුච්ඡති. ඒ ඥාන මාර්ගඵල ආදී සද්ධර්මයේ නොදකින තනත්තා මේ දුකෙන් මිදෙන්නේ නැහැ කියලා ඔය දේශනාවේ සඳහන්. කොට මෙතන අවික්ෂේපේ තමයි ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්ම. අවික්ෂේපේ කියන්නේ හිත විසිරෙන්නේ නැති එක. දැන් ඔය ග්‍රීෂ්ම කාලෙට පාරවල් වල වේලිලා දූවිලි හරියට තියෙනවා. වාහනයක් යනකොට වටා පිටා හැම තැනම දූවිලි විසිරීලා යනවා. අන්න ඒ වගේ හිත විසිරෙන ගතිය තමයි උද්දච්චය කියන්නේ. දැන් වර්ෂාවක් වැස්සහම අර දෝවිලි සේරම එකතු වෙනවා කැටි වෙනවා. අන්න ඒ වගේ සිත කැටි වෙන එකතු වෙන ගතිය තමයි අවික්ෂේපය කියන්නේ. දැන් පාම් පිටි සහල් පිටි වැනි දේවල් විසිරීලා යනවා සියම් කුඩු වතුර ටිකක් කලවම් කළාම අන්න ඒවා ගුලි කරන්න පුළුවන් කැටි කරන්න පුළුවන් අන්න ඒ වගේ හිත කැටි වෙන ගතිය එකඟ වෙන ගතිය තමයි අවික්ෂේපය කියලා කියන්නේ එතකොට ඒ අවික්ෂේපය ආර්යයන් නිවනට පමුණුවන ධර්මයක් එතකොට ඒකේ අනිත් පැත්ත තමයි උද්දච්චය. හිත විසිරී යාම ආර්යංගේ නිවන ආවරණය කරන ධර්මය. ඒ හිතේ විසිරී යාම නවත්තන්න ඕන අවික්ෂේපේ ඇති කර ගන්නට. අවික්ෂේපේ ඇති කරගන්නේ යම්කෙසේ භාවනාරමණක හිත පිහිටවලා කටයුතු කරන්නට. කොට මේ අවික්ෂේපය තමයි ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්මය. ඒකට විරුද්ධ ධර්ම තමයි උද්දච්ච කුක්කුච වික්ෂේපය කියන්නේ. එතකොට මේ වික්ෂේපයෙන් මොකද කරන්නේ? නිවන ආවරණය කරනවා. වලක්වනවා වසා දමනවා නිවන පමණක් නෙමෙයි ලෞකික කුසල ධර්මයන් පවා ඉපදෙන්නට නොදී ආවරණය කරනවා වලක්වනවා අන්නේ නිසා මේක නීවරණයක් එතකොට ඒක විරුද්ධ ධර්මයේ තමයි අවික්ෂේපය අවික්ෂේපය නිසා ආර්යයෝ නිවනට පැමිණෙන බුදුරජාණන් වහන්සේ මේ උද්දච්ච කුක්කුච්චය 16ක් වගේ කියලා උපමාවට පෙන්නලා කියනවා. දැන් 16 ගිහිල්ලා හිටන් ස්වාමියාගෙන් ඉඩ ලබාගෙන ක්‍රීඩා පිටියක ක්‍රීඩා කරනවා සතුටු වෙනවා. බොහොම සතුටෙන් ප්‍රීති ප්‍රමෝදයෙන් ක්‍රීඩා කරනවා. නමුත් මෙයා 16 ඒ තමන්ගේ ස්වාමියා පණිවිඩයක් එවනවා වහාම එන්න කියලා. ඉතින් අර සතුටු වෙන එක ක්‍රීඩා කරන එක නවත්තලා ඒ ස්වාමියාගේ අනට කීකරු වෙලා එයා යන්න ඕනේ 16 කට. ඒ වගේ යම්කිසි භික්ෂුවක් හෝ භාවනා කිරීමට ආරණ්‍ය ආදී තැනකට ගියහම මෙයාට මේ විවේක සෝය විඳින්න ලැබෙන්නේ නැහැ. නොඑක් සැක කුකුස් ඇතිව. විනය පිළිබඳව භාවනා මාර්ග පිළිබඳව නොයෙක් සැප කුකුස් ඇති වෙනවා. ඉතින් මේ විවේක සුවේ අතහැර දමලා හිටන් ගුරුවරු ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා හොයාගෙන යන්න සිද්ධ වෙනවා. අර 16 සේරම විනෝද වීම අතහැරලා ස්වාමයාගේ අනටකේ කර වෙලා ගියා ඔහුගේ විනෝදේ ඔක්කොම නැතුව ගියා. ඒ වගේ මේ උද්දච්ච කොක්කොච්ච තියෙන එක්කෙනා ආරණ්‍යයකට ගියහම නොයෙක් සැකකුස් ඇති වෙනවා. ආරණ්‍ය බොහොම සුවදායක සනසලිදායක තැනක් ඒ निराමිත සුවය විවේක සුවය විඳින්න ලැබෙන්න. මේ නොයෙක් සැකකුස් සාවාන් පස්සේ අර විවේකයේ අත්තර දාලා හිටන් ආචාර්ය උපාධ්‍යාන් වහන්සේලා හෝ හොයාගෙන යන්න සිද්ධ ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ උද්දච්ච කුක්කුච්චය 16ක වගේ කියලා උපමාවට දේශනා කළා. ඊළඟට වදාරණමා ධම්ම වවත්තානං අරියානං නීයානං තේනච ධම්ම වවත්තේන අරියාණීයන් මේ ධම්ම වවත්තාන කියන එක ආර්යයන් නිවනට පමුණුවන ධර්ම. ඒ ධර්ම වවත්තානයෙන් ආර්යයෝ නිවනට පැමිණෙනවා. විචිකිච්ඡා අරියාණං නීයානාවරණ විචිකිච්ඡාව ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. මේ පස්වෙනි නීවරණය විචිකිච්ඡාව. කොට ඒකට විරුද්ධ ධර්මයේ තමයි ධම්ම වවත්තාන කියන්නේ. විචිකිච්ඡාව කියන්නේ දෙගිඩියාව. යමක් පිළිබඳව නිගමනයකට බැස ගන්න බෑ. අර එහෙමද මෙහෙමද කියලා කතං කතේ කියලා කියන. එහෙමද මෙහෙමද. ඉතිර නිගමනයක් නෑ. මොනව ගැනද බුදුරජාණන් වහන්සේ ඇත්තම දොය සම්්‍යක් සම්බුද්ධ කියන්නේ මේක හරියද ධර්මයේ සාක්ෂාත කියනවා ඒක එහෙමද නැද්ද සංඝයා සුප්පටිපන්න කියනවා ඒක හරියද එහෙමද නැද්ද ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාව නිවන් මඟ කියලා අපි ගම්මු. මේ නිවන් මඟ හරිද වැරදිද? මේ මාර්ගයේ ගමන් කළොත් නිවනට පැමිණෙන්න පුළුවන්ද? බැරි වෙයිද? අන්නේ හැම තැනම තියෙන මේ කතං කතේ කියන කොහොමද කොහොමද දෙගිඩියාව කියන්නේ විචිකිච්ඡා කියන්නේ ඒක තමයි. දෙගිඩියාව. එක නිගමනයකට බැස ගන්න බෑ. ඒකට විරුද්ධ ධර්මයේ තමයි ධම්ම වවත්තාන කියන්නේ. ධම්ම වවත්තාන කියන්නේ ඒ ධර්ම කාරණා එහෙම නැත්නම් විනය කාරණා හොඳට වෙන්කොට දැනගන්න. එහෙම ධර්ම විනය හොඳට තේරුම් ගැනීම තමයි ධම්ම මමත්තාන කියලා. දැන් අර ධර්ම විනය හරියට තේරුම් ගත්තේ නැත්නම් තමයි මේ සැකය ඇති වෙන්නේ. ධර්ම විනය හරියට දන්නම නම් සැකය ඇති වෙනවා. විචිකිච්ඡාව අඩු වෙනවා. ඒ නිසා මේ විචිකිච්ඡාවට විරුද්ධ ධර්මය ධම්ම වවත්තාන ධර්ම විනය හොඳට දැන සිටීම යම් යම් කරුණු ඉදිරිපත් වුණා මේ පිළිබඳව ධර්ම විනය වශයෙන් හොඳට දන්නවා එතකොට සැකයක් නෑ. අර ඒරකපත්‍ර නාගරාජයෙක් වෙච්ච කතාවේ ඒ කොළයක් කඩල කැඩිලා ගිහිල්ලා ගඟේ යනකොට ඇති වුණා සැකය අන්න විචිකිච්ඡා. ඇයි සැකේ ඇති උනේ මේක Tamante බිසඳ ගන්න ධර්ම විනය දන්නේ අර ධර්ම විනය වශයෙන් වෙන්කොට තේරුම් ගැනීම තමයි ධම්ම වවත්තාන කියලා මේ දේශනාවේ සඳහන්. ඒ ධම්ම වවත්තාන කියන එක ආර්යයන් නිවනට පමුණුවන ධර්මයක්. ඒකට විරුද්ධ ධර්මයේ තමයි විචිකිච්ඡා. ආර්යයන්ගේ නිවන ආවරණය කරන ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ආදී වශයෙන් එහෙම නැත්නම් අපි සරලම වශයෙන් ගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ නිවන් මඟ දේශනා කළා තියෙනවා. ආදී මාර්ග වශයෙන් ඕ යම්කිසි ආකාරයක. මේක හරිද වැරදිද? මේක මම පිළිපැද්ද මේ නිවනට පැමිණෙයිද යන්න පුළුවන්ද බැරිද? අන්න සැකේ කුකුස. එතකොට එතනින් එහාට යන්නේ මේ දෙගිඩියාව. අන්න ඒක තමයි විචිකිච්ඡා කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ යමක තීරණයකට වහින්න බෑ නිගමනයකට බැස ගන්න බෑ නිතරම දෙගිඩියාව කොහොමද කොහොමද කියලා මේ නාදහත ඒක තමයි විචිකිච්ඡාව ඒක නිවන ආමරණය කරන ධර්මයක්. ඒකට විරුද්ධ ධර්මය තමයි ධම්මවවත්තාන ධර්ම විනය හොඳට තේරුම් ගන්න. ධර්ම විනය හොඳට තේරුම් ගත්තාම යම් කරුණක් පිළිබඳව මේක මෙහෙම තමයි කියලා සැකයක් නැතුව නිෂ්ඨාවට බැස ගන්නට. ඒ නිසා මේ විචිකිච්ඡාවට විරුද්ධ ධර්මයේ තමයි ධම්මමවත්තාන කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විචිකිච්ඡාව කාන්තාර මාර්ගයක් වගේ කියලා දේශනා කළා. උපමාවට. දෙමං සංදියක් වගේ කියලාත් උපමා කළා. දැන් කොහේ හරි ගමනක් යනකොට කාන්තාරයක් වාගේ පාළු ප්‍රදේශයකදී Taman යන ගමනේ හම්බ වෙනව දෙමන් සංදියක්. පාර දෙකට බෙදෙන. එතකොට මේක දකුණු පැත්තෙන් යන්නද වම් පැත්තෙන් යන්නද මෙයා දන්නේ නැහැ. ආගන්න කෙනෙකුත් නැහැ දන්නේත් නැහැ. දකුණෙන් යනවද වමෙන් යනවද මොන දෙගෙඩියාව. ඒ පැත්තෙන් යනවද මේ පැත්තෙන් යනවද ඉතින් දකුණු පැත්තේ පාර දිගේ ටිකක් දුර යනවා. ආපහු වෙනවා ඊළඟට වම් පැත්තේ පාර දිගේ ටිකක් දුර යනවා ආපහු වෙනවා. මෙහෙම වෙනකොට ওই ප්‍රදේශයේ ඉන්නවා ස්වරමුලක්. යනේන මිනිස්සුන්ගේ අතේ මිටේ තියෙන දේ කඩා බිඳ ගන්න ස්වර සතුරු වෙනවා. උන් ඇවිල්ලා හිටන් මෙයාගේ අතේ මිටේ තියෙන දේ සේරම කඩා බිඳගෙන යනවා. ඒ වගේ මේ දෙගිඩියාව විචිකිච්ඡාව තියෙන තනත්තාට මොකද වෙන්නේ මේක අරහෙමද මෙහෙමද අරහෙමද මෙහෙමද කිය කියා හිතේතා යනකොට එයාගේ අභ්‍යන්තරයේ තියෙන සේරම ගුණ ටික පිරිහිලා යනවා. ගුණ ධර්ම වලින් පිරිහෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විචිකිච්ඡාව කියන එකට කාන්තාර මාර්ගයක් මේ දෙමං සංදියක් වාගේ කියලා උපමා කරලා තියෙනවා. එතකොට දැන් මේ නීවරණ පහ පිළිබඳවම සැකෙවින් කරුණු කියා ඔය හැම නීවරණයක්ම ප්‍රහාණය කරගන්න හැටි ආදී වශයෙන් බණපතේ තියෙනවා හරියට විස්තර. ඒවට ගියා නම් මේ කාලය තුල එක නීවරණයකට වැඩිය ගියා දෙන්න ලැබෙන්නේ. දල වශයෙන් ওই නීවරණ පහ පිළිබඳව කියා දෙන්නට යෙදුනේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා මෙන්න මේ නීවරණයන් යටපත් කරන්නට ඕන. මේ නීවරණ ධර්මයන් ඒ මාර්ග ඥාන වලින් ග්‍රහණය වෙනවා. ඒ ගැන දීර්ඝ විස්තර කියා දෙන්න කාල නෙමේ. දැන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියලා පහක්. මේන් පස්වෙනි එක විචිකිච්ඡාම සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය. විචිකිච්ඡා නීවරණ වශයෙන් හෝ විචිකිච්ඡා අනුසය වශයෙන් කියනවා. ඉතින් මේ විචිකිච්ඡාම සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙනවා. ඊළඟට සකෘදාගාමි මාර්ග ඥාණයෙන් කිසිවක් ප්‍රහාණය වෙන්නේ නැහැ ටිකක් මර්ධනය වෙනවා තමයි. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කොක්කොච්ච කියලා හතරක් තියෙනවා. දැන් කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක අනාගාමි මාර්ගයේ ඥානයෙන් ප්‍රහාණය වෙනවා. ඒ දෙක ප්‍රහාණය වෙන්නේ අනාගාමි මාර්ග ඥානයෙන් තමයි. ඊළඟට තව දෙකක් ඉතුරු වෙනවා. තේන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන දෙක. මේ දෙක තවත් එහාට යනවා. ඒ දෙක ප්‍රහාණය වෙන්නේ රහත් මාර්ග ඥාන. මේ විදිහටයි මේ නීවරණයන්ගේ ප්‍රහාණ ක්‍රමය. ඉතින් පින්වත්නි මේ පංච නීවරණයන් පිළිබඳව සෑහෙන විස්තරයක් මේ අවස්ථාවේදී කියලා දුන්නා. මේ පිළිබඳව තව බොහෝ දීර්ඝ විස්තර තියෙනවා. ඒවා මේ සුළු වේලාවකින් කියා දෙන්න හැටියක් හැමදෙනාම මේවා හිතට ගන්නට ඕන. මෙන්න මේවා තමයි අපේ නිවන් මඟ ආවරණය කරන ධර්ම. නිවන් මඟ විතරක් නෙමෙයි. දාන සීලාදී කුසල් පවා කරන්න නොදී ආවරණය. මේවා තේරුම් අරගෙන මේව යටපත් කරන්නට ඕන යටපත් කළා තමයි අපට සීල භාවනාදී කටයුතු කරන්නට තියෙන්නේ ඒ නිසා හැමදෙනාම මේ ගැන තේරුම් ගන්නට ඕන දැන් ඉතින් පැයක් පැයකටත් වැඩි කාලයක් තුළ මේ පිළිබඳව ධර්ම ශ්‍රවණේ කළා වටිනා කුසල රාශියක් සිද්ධ කරගත්තා මේ ධර්ම ශ්‍රවණේ කිරීම ආදී වශයෙන් සිද්ධ කළා උදාර කුසල බලයේ හේතුවෙන් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන කටයුතු තමයි